බුද්ධික මහත්මයා අවසරයි ස්වාමීන් වහන්ස YouTube එකේ ප්‍රශ්නයක් අහලා තියෙනවා සිහිය යනු චෛතසික ධර්මයක්ද කියලා. ඔව් සිහිය කියලා කියන්නේ චෛතසික ධර්මයක්. ඇත්තටම සිහිය කියලා නෙමෙයි පාලියේ තියෙන සති කියලානේ. සති කියලා කියන්නේ චෛතසික ධර්මයක්. ඒ චෛතසික ධර්මයක් කියලා කියන්නේ සිතේ යෙදෙන එක්තරා ගුණ ගුණයක්. එතකොට ඒ ඒ ගුණය කුසල චෛතසිකයක්. දැන් චෛතසික ධර්ම වර්ග කිහිපයක් තියෙනවා. ප්‍රධාන වශයෙන් කුසල චෛතසික සහ අකුසල චෛතසික කියලා බෙදෙනවා. එතකොට සමහර චෛතසික තියෙනවා සබ්බචිත්ත සාධන හැම සිතකම යෙදෙනවා. කුසල අකුසල කියලා ભેදයක් නැහැ. සමහර චෛතසික ධර්ම තියෙනවා කුසල අකුසල දෙකේම යෙදෙනවා. ඒවා හඳුන්වන්නේ ප්‍රකීර්ණක චෛතසික කියලා. එතකොට මේ සති චෛතසිකය කුසලෙහි පමණක් යෙදෙන චෛතසික ධර්මයක්. කුසලේ පමණක් වගේම සෑම කුසල්සිතකම අනිවාර්යෙන් යෙදෙනවා. ඒ නිසා ඒ චෛතසික ධර්ම හඳුන්වනවා සෝබන සාධාරණ. සෝබන සෝබන සිත් කියලා කියන්නේ කුසල් සිත්වලට සෝබන සාධාරණ කියන්නේ සෑම කුසල් සිතකම යෙදෙන චෛතසික ධර්මයක්.